ගොඩක් ප්‍රශ්න මේ විදුලි සහ විද්‍යුත් උපකරණ වලට පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඉදිරි වර්ෂයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ එක පියවරක් විදිහට විශේෂයෙන්ම මේ සඳහා තාක්ෂණික දැනුම තියෙන ආයතන අනිකුත් ආයතන සමග සම්බන්ධ වෙලා පොරටු විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලය වගේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හදලා ඒ අනුව මේ එක එක විදුලි භාණ්ඩ වර්ගීකරණයකට ලක් කරලා ඒවා තිබිය යුතු වගකීම් කොන්දේසි නිවැරදිව පාරිභෝගිකයාට ලබා දෙන්න ඕනේ මේ eh, කියන අවස්ථාව දක්වා eh, ඒ අවශ්‍ය කරන අලුත් වැඩසටහන සකස් කිරීම තමයි අත්‍තරම 2016 වර්ෂයේදී බලාපොරොත්තු වෙන්නේ.